ධර්මානුශාසනාව සුපින්වතුනි අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ අතුරුගිරිය ඔරවල ධර්මාශ්‍රම භාවනා මධ්‍යස්ථානාධිපති සියම් නිකායේ රෝහණ පාර්ශවයේ වනවාස සංඝ සභාවේ ජේෂ්ඨ කාර්ක සභික ත්‍රිපිටකාචාර්ය පඬිත පූජනීය තලගල ධම්ම ගවේෂී ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමෝ තස් භගේවතු ආරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගේවතු ආරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගේවතු ආරහතු සම්මා සම්බුද්දස්ස ඉතිකෝ භික්කවේ දේසිතං ඕමයා අසංකතං දේසිතෝ අසංකත ගාමිමක්ගෝ යං භික්කවේ සත්තාරා කරණීයං ශාවකානං හිතේසිනා අනුකම්පකේන අනුකම්පං උපාදායාති සද්ධර්ම ශ්‍රවණා විලාසී සදහැවත් ගුණගරුක වාසනාවන්ත පින්නතුනි මේ ධර්ම දේශනාව සඳහා මම ආත්‍රිකා කළා සූත්‍ර පිටකේ සංයුක්ත නිකායට අයිති වෙන සලායතන වර්ගයේ අසංකත වර්ගයට අයිති වෙන සූත්‍ර දේශනාව. මේ සූත්‍රයේ නම තමයි අසංකත සූත්‍රය. අපි දන්නවා සංකත සහ අසංකත කියලා වචන දෙකක් බෞද්ධ සාහිත්‍යයේදී අපිට ඉගෙන ගන්නට ලැබෙනවා. සංකත කියලා කියන්නේ හේතු ප්‍රත්‍ය වලින් අටගත්ත දේවල්. මොනවා හරි හේතුවකින් යම්කිසි දෙයක් හටගන්නවා නම් ඒක සංකතයක් සකස් වුණු දෙයක් සංස්කරණය කළ දෙයක් හැටියට අපි සඳහන් කරන්නේ. ඒ වගේ සංස්කරණය කරන්නට බැරි සංස්කරණය නොකළ හේතු ප්‍රත්‍ය නිසා හට නොගත් විශේෂ කාරණාවක් අපේ බුදුදහමේ උගන්වනවා. ඒ තමයි අසංකතය. අසංකත කියන නමින් හඳුන්වන්නේ නිර්වාණය, නිවන. නිවන කියන වචනේ සරලව විස්තර කරනවා නම් අපේ సంతානය තුළ පහළ කරගන්නට අවශ්‍ය කරන නිවි සැනසීගේ ස්වභාවයට තමයි අපි නිවන කියලා කියන්නේ. අපිට නිවීමක් අවශ්‍යයි. නිවීමක් අවශ්‍ය වෙලා තිබෙන්නේ අපි හැම මොහොතකම දැවෙන නිසා, තැවෙන නිසා, වේදනාවට සංతాපයටපත් වෙන නිසා. උදේ නිින්දෙන් අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යන මොහොත දක්වා ගත කරන දවසක කාලය ගැන මදක් හිතලා බලන්න මෙනෙහි කරලා මේ පුංචි කාල සීමාව තුළ අපේ හිත දවන, තවන, අසහනයටපත් කරන දේවල් කුයිතරම් අපේ හිතට ගලාගෙන එනවද? ඒ විතරක් නෙමෙයි අපේ ඉන්ද්‍රිය පද්ධතිය ඔස්සේ අපි S2 ඇරලා අපට පරිසරය දෙස බලනකොට සමාජ සංනිවේදන මාධ්‍ය හරහා රූපවාහිනී, ඒ වගේම ගුවන් විදුලිය හරහා එහෙම නැත්නම් අන්තර්ජාලය ආදී නවීන තාක්ෂණ උපක්‍රම හරහා පුවත්පත් සංගරා මේ සියල්ලක් කරහා නවීන sannivedana මාධ්‍යයන් සියල්ලක් කරහා අපිට අහන්නට ලැබෙන දේවල්, දකින්නට ලැබෙන දේවල් මේවා නිසා අපේ හිත කොයිතරම් අසහනයටපත් වෙනවද? වේදනාවටපත් වෙනවද? අපි ඒව අහලා සෝසුසුම් හෙළන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. කම්මුලේ අතගසාගෙන පසුතැවිලි වෙන අවස්ථා පසුගිය යුගයේදී කොයිතරම් අපිට මුහුණ දෙන්නට සිද්ධ වුණත් මේ එක දවසක தත්තේ අපේ එක වර්ෂයක தත්තේ අරගෙන බැලුවොත් එක වසරක කාලයේ පුරා දින 365ක කාලයේ පුරා මේ සමාජයේ මැද මේ ඝෝර විෂම සමාජයේ මැද ජීවත් වෙන අපි කොයිතරම් අසහනකාරී බවටපත් වුණාද දුක වේදනාව සන්තාපය ඇති කරගත්තා. අපේ මුළුමහත් ජීවිතයේ දෙස හැරිලා බැලුවොත් අවලෝකනය කළොත් කුඩා කාලේ පටන් අපට යමක් කමක් තේරෙන දවසේ පටන් අද දවස දක්වා ගත වෙච්ච කාලේ සමහර විටකදී සත් වර්ෂයකින් අඩකට වඩා කාලය ඒ දීර්ඝ කාලයේ දෙස බලනකොට අපි මොහොන දුන්න අත්දැකීම් අතරින් සතුට, සන්තෝෂය, සහනය ආදියට වඩා අපි වැඩිපුරම මුහුණ දුන්නේ දුක, වේදනාව, ਸੰతాපය, අසහනය කියන මේ දේවල් වලට. ලෝතර බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන ලෝකයට දේශනා කළා මේ අපි මුහුණ දෙන අසහනයන් පිළිබඳව දුක පිළිබඳව. ඒ සියලු කාරණා එකට එකතු කරලා කැටි කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මුළු මහත් ලෝකවාසී සියලු සත්‍යයන් මිනිසයන් පමණක් නෙමෙයි අමනුෂ්‍යයන්, දිවි දේවතාවුන්, බ්‍රහ්මයන්, තිරිසන්ගත සතුන් මේ සියලුම දෙනා මුළු මහත් සත්ත්ව ප්‍රජාව මුළු විශ්වයේ පුරාම ජීවත් වෙන සියලුම සත්ත්වයන් මේ දුක වේදනාව අසහනය තුරුළු කරගෙන තමයි ජීවත් වෙන්නේ. ඒව හැමෝටම උරුම වෙච්ච දේවල්, ආවේනික වෙච්ච දේවල්. ඒ නිසා චතුරාර්ය සත්‍ය දේශනාවේදී මේ සියලෝම දුක් ටික එකට එකතු කරලා බුදුරජාණන් වහන්සේ දුක්ඛ ආර්ය සත්‍යය කියලා අපිට සත්‍යයක් දේශනා කොට වදාළ. මෙන්න මේවා තමයි ලෝකයේ පවතින දුක කියලා අපිට හඳුන්වලා දුන්නේ. මේ දුක හඳුන්වලා දෙනකොට ඒ සඳහා භාවිතා කළ විවිධාකාරයේ පාරිභාෂික පද වචන pāli භාෂාවේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පිහි විප්පයෝග අප්පිහි සම්පයෝග යං පිච්ඡං නලබති සම්පි දුක්ඛං මේ විදිහට කියාගෙන ගිහිල්ලා සංකිච්ඡේන පංචෝපාදානස්කන්ධා දුක්ඛා කියලා බුදුරජාණන් වහන්සේ මේ දුක ගැන විස්තරය අවසන් කළා. ඒ අවසාන වාක්‍ය තියෙන්නේ මේ සඳහන් කළ සියලුම දුක් ටික එකට එකතු කරලා කැටි කරලා සංක්ෂිප්ත කරලා ගත්තාම ඒ සමස්ත දුකට කියන්නට තිබෙන ප්‍රධානම වචනේ ඒ සියල්ල ඒකරාශි කරලා සංක්ෂිප්ත කරලා ගත්තාම සරල කරලා ගත්තාම කියන්න තියෙන වචනේ තමයි පංච උපාදානස්කන්ධ දුක. එහෙනම් අපි මේ ජීවිතේ පුරාම මුහුණ දෙන්නේ පංච උපාදානස්කන්ධ දුකට. මේ දුක ගැන දේශනා කළ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ දුකක් තියෙනවා වගේම ඒකේ අනිත් පැත්තත් මේ ලෝකයේ තුල තියෙනවා. මේ දුක කියන එකෙන් නිදහස් වෙන්නට පුළුවන්, දුකෙන් මිදෙන්නට පුළුවන්. දුක නැති තැනක් තිබෙනවා. ඒ දුක නැති තැන තමයි මේ මා මාත්‍රිකා කළ මේ සූත්‍රයේ ඒ නමට සම්බන්ධ වෙන වචනේ අසංකත කියන වචනේ. එහෙමනම් අපි මේ සංසාරයේ විවිධාකාරයේ දුක් විඳින්මින් වේදනාවන්ට අසහනයන්ටපත් වෙමින් සසර ගත කරනවා. ඒ සියලු දුක් වේදනා අසහන සියල්ලක් නැති කරලා සැනසෙල්ල ලබන මාර්ගය තමයි අසංකතය කරා ගමන් කිරීම. එහෙම නැත්නම් නිවන කරා ගමන් කිරීම. එහෙම නැත්නම් අපේ సంతානය තුල නිවි සැනසීගේ ස්වභාවය ඇති කර ගැනීම. කවදාරි දවසකදී අපේ සිත නිවා ගන්නට පුළුවන් නම් හිතේ ඇති වෙන දුක් වේදනා, ਸੰతాප සියල්ලක් නැති කරලා සම්පූර්ණයෙන්ම සැනසෙල්ලක් ලබලා මුළු මහත් දුක් වේදනාවන්ගෙන් තොර වුණු ඒ සදාකාලික සැනසෙල්ල වෙන නිවීම සැනසීම අපිට සාක්ෂාත් කරගන්නට පුළුවන් නම් ආන් ඒ කටයුත්ත තමයි අසංකත කියන වචනයෙන් බුදුරජාණන් වහන්සේ විස්තර කළේ. උන්වහන්සේ දේශනා කරනවා ඉතිකෝ වික්කවේ දේශිතං වෝ මයා අසංකතං දේශිතෝ අසංකතගාමි මග්ගෝ මහණෙනි මම මේ ලෝකයට දේශනා කළ වැදගත් කරුණු දෙකක්. එකක් තමයි අසංකතං නිවන කියලා දෙයක් තියෙනවා. නිවීම සැනසීම කියලා දෙයක් මේ ලෝකේ තියෙනවා. ඒක ගැන මම කරුණු දේශනා කළා. ඒ විතරක් නෙමෙයි දේශිතෝ අසංකතගාමි මග්ගෝ කවුරු හරි කෙනෙකුට මේ පරිසරයේ සමාජයේ ජීවත් වෙන්න කෙනෙකුට අවශ්‍ය නම් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිවි සැනසීගේ ස්වභාවය ඇති කරගන්න. තමාගේ సంతානයේ නිවාස අනසා ගන්නට අවශ්‍ය නම් ඒ සඳහා අනුගමනයේ කළ යුතු ක්‍රියාකාරකම් සමූහයක්. අනුගමනීය වැඩපිළිවෙලක් මම මේ ලෝකයට හඳුන්වලා දුන්නා. ඒ ලෝකයට හඳුන්වලා දුන්න වැඩපිළිවෙල තමයි නිවන් මාර්ගය. මේ නිවන් මාර්ගය කියලා කියන්නේ එක්තරා වැඩපිළිවෙලක්. අපි අපේ ජීවිතයේදී විවිධ අවස්ථාවලදී විවිධ කාරණා කටයුතු අපේ ජීවිතය තුළින් සිද්ධ කරනකොට මේ සමාජයේ නොඑක ආකාරයේ අවස්ථාවන්ට සම්බන්ධ වෙනකොට ඒ හැම අවස්ථාවකම එක්තරා ක්‍රමවේදයකට අනුව සැලැස්මකට අනුව තමයි අපි සිද්ධ කරන්නේ. gedara dore කටයුතු සිද්ධ කළත් යම් කිසි උත්සව අවස්ථාවක් පැවැත්වුවත් එහෙම නැත්නම් අවමංගල කටයුත්තක් සිද්ධ කළත් මේ හැම එකක්ම එක්තරා ක්‍රමවේදයකට අනුව සැලැස්මකට අනුව සකස් කරගෙන කරන්න අපි පුරුදු වෙලා තියෙනවා. එහෙම සැලැස්මක් තියෙනවා නම් අපි ඒකට භාවිතා කරන වචනයක් න්‍යාය පත්‍රය කියලා. අපේ ජීවිතයේ තිබෙනවා න්‍යාය පත්‍රය. අපේ ජීවිතයේ අවසාන ඉලක්කයක් තිබෙනවා. ඒ අවසාන ඉලක්කය කරා ඒ අරමුණු කරා ගමන් කරනකොට එක්තරා න්‍යාය පත්‍රයක් සකස් කරගෙන අප විසින්ම සකස් කරගත්ත ඒ න්‍යාය පත්‍රයට අනුව තමයි අපි කටයුතු කරන්නේ. දේශපාලනීය දෙන කෙනෙක් තමාට වෙනම ආවේනික න්‍යායපත්‍යක් සකස් කරගෙන ඒ න්‍යායපත්‍යයට අනුව කටයුතු කරනවා. ඒ වගේම සමිතියක් සමාගමක් පවත්වන විටක මංගල්‍ය උත්සවයක් පවත්වනකොට මගුල් මේසේ කටයුතු න්‍යායපත්‍යයකට අනුව සිද්ධ වේ. ඒ විතරක් නෙමෙයි අවමංගල සභාවක් ඒකත් න්‍යායපත්‍යයකට අනුව සිද්ධ වේ. නිසා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා එවන් න්‍යායපත්‍රය. මේ න්‍යායපත්‍රය මොකටද අර නිවි සැනසී ගිය ස්වභාවය සාක්ෂාත් කරගන්න. නිවන සාක්ෂාත් කරගන්න. නිවන යම්කිසි කෙනෙක් අපේක්ෂා කරනවා නම් නිවන සාක්ෂාත් කරගන්නට බලාපොරොත්තු වෙනවා නම් Tamange సంతානයේ පරිපූර්ණ වූ නිවි සැනසී ගිය ස්වභාවයට පත් කරගන්නට අවශ්‍ය නම් ඒ පුද්ගලයා න්‍යාය පත්‍රයකට අනුව තමයි සැලැස්මකට අනුව තමයි කටයුතු කරන්න ඕන කරන්නේ. මේ න්‍යාය පත්‍රය කියන වචනයට pāli භාෂාවෙන් අපි කියන්නේ ඥාය කියන වචනේ. බුදුහාමුදුරුව විවිධ සූත්‍රවලදී දේශනා කරලා තිබෙනවා. මේ න්‍යායපත්‍යයට අනුව කෙනෙක් කටයුතු කරනවා නම් න්‍යායස්ස අධිගමාය කියලා. ඒ කියන්නේ න්‍යායපත්‍යයේ සපුරන්න යාට පුළුවන්කම ලැබෙනවා. න්‍යායපත්‍යය සම්පූර්ණ කරනවා කියලා කියන්නේ න්‍යායස්ස අධිගමාය කියන தත්ත්වයටපත් වෙන්නේ. කවුද මේ න්‍යායස්ස අධිගමාය වෙන්නේ? සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මේ මාර්ගඵලයන් අවබෝධ කරගත්ත කෙනා. එහෙනම් බුදුදහමේ උගන්වන මේ උදාරතර න්‍යායපත්‍යයට අනුව කටයුතු කරපු කෙනෙකුට තමයි කවදා හරි දවසකදී සෝවාන් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. කවදා හරි දවසකදී සකදාගාමි වෙන්න පුළුවන් වෙන්නේ න්‍යායපත්‍රානුකූලව කටයුතු කරපු කෙනෙකුට. කවදා හරි දවසකදී අනාගාමි වෙලා ඉන් අනතුරුව අරහත්ත්වේ සාක්ෂාත් කරගන්න මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් වෙන්නේ මේ න්‍යායපත්‍රයේ සපුරාගත් කෙනෙකුට. එහෙමනම් අපේ බෞද්ධ ජීවිතයේ අවසාන කෙලවර තමයි රහතන් වහන්සේ කෙනෙක් බවට පත් මෙතන මේ බණ අහන ඔබ හැමදෙනා නිරන්තරයෙන් මෙති කරගන්න ප්‍රාර්ථනාව තමයි මට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව. ඔබ කවදා හරි දවසකදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා නම් මුලින්ම ඔබ සෝවාන් වෙන්නට ඕනේ. ඉන් අනතුරුව මාර්ගඵල පිළිවෙලින් ඉදිරියට ගමන් කරලා අවසානයේ ඔබ මහ රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙන්නට ඕන. ඔබේ අරමුණ එයයි ඔබ හැම විටකම ප්‍රාර්ථනා කරන්නේ එයයි නිවන් සැප ලැබේවා කියන වචනෙන් හෝ වේවා චතුරාරි සත්‍ය අවබෝධ වේවා කියන වචනෙන් හෝ වේවා මේ ඝෝර කටුක සංසාර කතරෙන් ඈතර වේවා කියලා හෝ වේවා ඔබ ප්‍රාර්ථනා කරනවා නම් ඒ ප්‍රාර්ථනාව අන් කිසිවක් නෙමෙයි මම කවදා හරි දවසකදී මහා රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනවා කියන මේ ප්‍රාර්ථනාවයි. එහෙමනම් ඔබ අනාගත රහතන් වහන්සේ කෙනෙක්. අනාගතයේ ඔබේ නමේ අගට මහරහතන් වහන්සේ කියන කොටස එකතු වෙනවා. එහෙනම් ඔබ අද මේ මාර්ගයේ නිසි පරිදි තීරුම්ගෙන ඔබට අවශ්‍ය කරන න්‍යාය පත්‍රය ඔබ නිසි පරිදි සකස් කර ගන්නට ඕනේ. තමන්ට සුදුසු පරිදි තමන්ට ගැළපෙන ආකාරයට මේ බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දුන්න න්‍යාය පත්‍රය සකස් කරගෙන ඒ න්‍යාය පත්‍රයට අනුව තමයි ඔබ කටයුතු කරන්න ඕන කරන්නේ. අපි මේ ඥායස්ස අධිගමාය කියන වචනය ගැන සොයාගෙන ගියොත් ත්‍රිපිටක ධර්මයේ මේ වචනේ සඳහන් වෙන සූත්‍ර දේශනා අතර ඊටාම වැදගත් සූත්‍ර දේශනාවක් තමයි මහා සතිපට්ඨාන සූත්‍රය. මහා සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ උගන්වනවා කිසියම් කෙනෙක් මේ සතිපට්ඨාන සූත්‍රය උගන්වන අභ්‍යාස මාලාව සපුරනවා නම් ඒ අභ්‍යාසයන්ට අනුව භාවනා කරගෙන යනවා නම් ඒ භාවනා කරගෙන කරගෙන ගිහලා අවසාන කෙලවරේදී මොකක්ද පුළුවන්කම ලැබෙන්නේ ඥායස්ස අධිගමාය කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරන්න පුළුවන්කම ලැබෙනවා. අපේ න්‍යායපත්‍රයේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශාසනයට සම්බන්ධ වෙච්ච කණ්ඩායම් හතරක් මේ ලෝකේ ජීවත් වෙනවා. මේ මුළු මහත් ලෝකයේම ජීවත් වෙන මුළු ජනගහණය අද කෝටි 750කට අධික ජනගහණයක් ලෝකේ මේ මුළු මහත් ජනගහණය තුළ ජීවත් වෙන ජනතාව අපි බෙදනවා කොටස් වලට. ඒ ඒ ජනතාව අතර බුදුරජාණන් වහන්සේගේ දහම් පණිවිඩයේ තේරුම් අරගෙන ඒ දහම් පණිවිඩය ඔස්සේ ඉදිරියට ගමන් කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ නිවි සැනසීම ලබන්නට යම් කිසි කෙනෙක් වෑයම් කරනවා නම් උත්සාහවත් වෙනවා නම් ඒ වෑයම් කරන පිරිස හතර දෙනයි ඒ තමයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිස. ඔබත් අයිති වෙන්නේ සිවණක් පිරිසට උපාසක උපාසිකා කියන කොටසට. එහෙමනම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ වර්ග හතරෙම අය මොකක්ද කරන්නට ඕනේ අර ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්නට ඕන. ඥායස්ස අධිගමාය කියන தත්ත්වයටපත් වෙන්නට ඕනේ. ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේදී අපිට ලබා දෙන බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේ. උන්වහන්සේ දේශනා කරනවා මුලින්ම යම් කිසි කෙනෙකුට කවදා හරි දවසකදී මම සෝවාන් වෙන්නට ඕනේ කියන අදහස ඇති වුණා නම් මේ බලාපොරොත්තු ප්‍රාර්ථනාව ඇති වුණා නම් ඒ පුද්ගලයා ඒ සඳහා පේවෙන්නට ඕනේ ඒ සඳහා සුදුසු ක්‍රියාකාරකම් ටික ආරම්භ කරන්නට ඕන. කොතනින්ද ආරම්භ කරන්නේ? ඒ ආරම්භ කරන තැන සතිපට්ඨාන සූත්‍රයේදී අපිට පෙන්නනවා. ඒ තමයි අපි ඉස්සර වෙලාම අපේ සිත සකස් කරගෙන ඒ අපි බලාපොරොත්තු වෙන උදාාරතර ප්‍රාර්ථනාව ඒ සැනසille ඒ අවස්ථාව සාක්ෂාත් කර ගැනීමේ බලාපොරොත්තුවක් ඒ අදිෂ්ඨානයක් ඒ සඳහා කැමැත්තක් ඌමනාවක් අපි ඇති කර ගන්නට ඕනේ. ඒ ඇති කර ගන්න ඌමනාව බණ පොතේදී සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ආතාපි සංපජානෝ සතිමා විනේය ලෝකේ අවිද්‍යා දෝමනස්සං කියන මේ වාක්‍යය. ඒකේ මුලින්ම අපිට සඳහන් වෙනවා ආතාපි කියන වචනේ. මොකක්ද මේ ආතාපි කියන්නේ? අපි පොතපත කියවලා බැලුවොත් ආතාපි කියන වචනේට දීලා තියෙන අර්ථය තමයි කෙලෙස් තවන වීරිය කියන එක. ඒ වචනේ තවත් සරල ආකාරයට අපි පරිහරණය කරනවා නම් මේ කෙලෙස් තවන වීරිය කියන්නේ මොකක්ද කියලා සොයාගෙන ගියොත් එහෙම අපිට දැනගන්නට පුළුවන් වෙනවා ත්‍රිපිටක ධර්මයේ ඇසුරු කරගෙන බුදුරජාණන් වහන්සේ මේ කෙලෙස් තවන වීරිය කියලා සඳහන් කළේ වෙන කිසිම දෙයක් නෙමෙයි සතිපට්ඨාන සූත්‍රයේ උගන්වන සතිපට්ඨාන භාවනා අභ්‍යාසයන් අකණ්ඩව කරගෙන යන්නට කැමැත්තක් ඇති කර ගැනීම කියන්නේ. අපිට සසර දුකෙන් මිදෙන්නට නම් කෙලෙස් දුරු කරන්නට ඕනේ කෙලෙස් තවන්නට ඕනේ ඒ කෙලෙස් අතර ප්‍රධාන කෙලෙස් 10ක් බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දුන්නා ඒවට කියන්නේ සංයෝජන ධර්ම කියලා මේ සංයෝජන දස සංයෝජන නිසා තමයි අපි නැවත නැවත මේ සසර උපත ලබන්නේ නැවත නැවත එක් එක් ආත්ම භාවවලට යොමු වෙන්නේ මේ සංසාර නැවත නැවත දුක් විඳින්නේ මේ සංයෝජන 10 නිසා. එහෙමනම් මේ සංයෝජන 10 දුරු කරන්නට ඕනේ කියන අදිෂ්ඨානය යම් කෙනෙක් ළඟ ඇති වුණොත් මම කවදා හරි මේ සංයෝජන 10ම ප්‍රහාණය කරනවා කියන කැමැත්ත ඇති වුණොත් ආන් ඒ කැමැත්ත තමයි ආතාපි කියන වචනයෙන් හඳුන්වන්නේ. එහෙමනම් සංයෝජන අතර පළමුවෙනි සංයෝජනය තමයි සක්කාය දිට්ඨිය. අපිට මේ 10ම එකසරේ දුරු කරන්න පුළුවන් කමක් නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ ක්‍රමවේදයක් දේශනා කළා මුලින්ම අපි තෝරගන්නට ඕනේ පළමුවෙනි සංයෝජනය ඒ තමයි සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේ තමන් පිළිබඳව ඇති කරගන්නා අදි තක්සේරුව. තමන් මේ ආකාරයේ කෙනෙක් කියලා අපි තමා පිළිබඳව යම්කිසි තක්සේරුවක් කරමින් තමාගේ අනන්‍යතාවය පෙන්වන්නට කිසියම් ප්‍රතිරූපයක් ගොඩනගාගෙන තිබෙනවා. මම මේ ආකාරයේ කෙනෙක් මේ විදිහේ කෙනෙක් මේ ආකාරයේ ගුණාංග වලින් සමන්විත කෙනෙක් කියලා තමා සතු ලක්ෂණ මේවායින් සමන්විත වෙලා Tamanගේ අනන්‍යතාවය විදහා පෙන්වන කිසියම් ආකාරයක් ලක්ෂණයක් Tamanගේ හිතේ තැන්පත් කරගෙන ඉන්නවා මේ ඉන්නේ මම අනිත්යයට වඩා මම වෙනස් මෙන්න මේ විදිහේ කෙනෙක් මම මෙහෙම සුවිශේෂී ප්‍රතිරූපයක් Taman පිළිබඳව ඇති කරගෙන මේ ලෝකේ හැමෝම ජීවත් වෙන්නේ සමහර විටක ඉහළ තනතුරු තානාන්තර දරන කෙනෙක්, රාජ්‍ය මට්ටමේ ඉහළ නිලධාරියෙක්, නැත්නම් රාජ්‍ය පාලනයට සම්බන්ධ කෙනෙක්, ජනාධිපති කෙනෙක්, අගමැති කෙනෙක්, එහෙම නැත්නම් මෙති මෙතිවරුන් තමාගේ ප්‍රතිරූපය ගොඩනගා ගන්නවා දවසෙන් දවසේ ප්‍රතිරූපය විශාල කරගන්න ඒ ප්‍රතිරූපේ ශක්තිමත් කරගන්නට නොඑක ආකාරයේ ක්‍රියාකාරකම් කරනවා. ඒ වගේ පුද්ගලයෙක් විතරක් නෙමේ සාමාන්‍ය මහ ජනතාව එහෙම නැත්නම් අපි ඊටාම පහත් පෙළේ කෙනෙක් දුගීම ගියාචකාදී මහමග මුදල් යදිමින් ගමන් කරන යාචකයෙක් දෙස බලන් ඒ යාචකයා තුලත් තිබෙනවා Taman පිළිබඳව විශේෂ ප්‍රතිරූපයක්. එනිසා යාචකයා එක්කත් අපිට සමාහට ගැටුම් ඇති කරගන්න සිද්ධ වෙනවා. යම්කිසි විදියකින් යාචකයෙකුට මුදලක් පරිත්‍යාග කළොත් එයා බලාපොරොත්තු වෙන නොවන ආකාරي ඊටාම සුළු මුදලක් නම් එයා ඒක ප්‍රතික්ෂේප කරනවා මම වගේ කෙනෙකුට මේක ගන්න සුදුසු නෑ මට එපා මේක ප්‍රතික්ෂේප කරනවා ඒ පුද්ගලයා තුලත් යම්කිසි අනන්‍යතාවයක් යම්කිසි ප්‍රතිරූපයක් ගොඩනගාගෙන තිබෙන නිසා මෙන්න මේ ප්‍රතිරූපය තමයි අපේ දහමට අනුව pāli භාෂාවෙන් විස්තර කරන්නේ සක්කායදිට්ඨි කියලා එහෙනම් අපි මේ මමය කියලා කෙනෙක් ගැන හිතාගෙන ඉන්නවා. මම මේ වගේ කෙනෙක්, මේ වගේ තරාතිරමක කෙනෙක්, මේ විදිහේ ශක්තියින් නැති කෙනෙක් කියලා හිතාගෙන ඉන්නවා. ආන් ඒ తত্ত্বය ඒ සංකල්පනාව ඒ සිතවිල්ල සක්කාය දිට්ඨිය කියන සංයෝජනය හැටියට බුදුහාඳුරෝ විස්තර කරන්නේ. ඒක තමයි ඉස්සර වෙලාම අපි දුරු කරගන්නට ඕන කරන්නේ. සක්කාය දිට්ඨිය දුරු කරලා මේ Tamanගෙන තබාගෙන ඉන්න මේ මහා විශාල ප්‍රතිරූපය අත්හැර දමලා මේ මහා පොළවේ තිබෙන පුංචි වැලි කැටයක් අතර අරගෙන බැලුවාම ඒ වැලි කැටේ හැටි කොහොමද? අපි මේ දෙපා පිස දමන්නට පාවිච්චි කරන පරිහරණය කරන පාපිස්නාව ඒ පාපිස්නාව යට රැඳී තිබෙන අර දුහවිලි ටික අපේ පයින් විමට හැලිච්ච දුහවිල්ල ඒ දුහවිලි පිලක් අතර අරගෙන ඒ දුහවිලි පිල පරීක්ෂා කරනකොට අපිට මොකක්ද ඇති වෙන්නේ මේක නිකන්ම නිකන් දුහවිල්ල ටිකක් මේ දුහවිල්ල ටික ඇතුලේ හොඳට බැලුවොත් එහෙම පරීක්ෂා කරලා බැලුවොත් විද්‍යාත්මකව නිරීක්ෂණය කළොත් ඒක හැදිලා තියෙන පරමාණු සමූහයක් එකතු වෙලා ඒක ඇතුලේ බුදුදහමට අනුව කියනවා නම් පටවියාපෝ තේජෝ ආයෝ කියන ලක්ෂණයන් ටික තියෙනවා ඒ වගේම තමයි මේ මහා ප්‍රතිරූපයක් ගොඩනගාගෙන ඉන්න මමත්. අර පාපිස්ස යට තිබෙන දුහවිලි ටික වගේමයි මමත් මගේ ශාරීරිය හැදිලා තියෙන්නේ මොනවයින්ද? අර දුහවිල්ල හැදිලා තිබෙන පරමාණුමයි මගේ ශාරීරිය තුලත් තිබෙන්නේ. ඒ පරමාණු වල සංයුතිය පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණය, ගන්ධය, රසය, ඕජා කියන මේ දේවල් වලින් සමන්විතයි. ඒ නිසා මෙන්න මේක තේරුම් අරගෙන මම මේ අනිත්යයට වඩා සුවිශේෂී කෙනෙක් නෙමෙයි අනිත්යව පරදවාගෙන අනිත්යව යටපත් කරගෙන නැගී සිටින්නට තරම් පුළුවන් කෙනෙක් නෙමෙයි අනිත් හැම කෙනා වගේම කෙනෙක් තමයි මමත් අනිත් හැම කෙනාගේම ශාරීරියේ තියෙන පටවිය ආපෝ තේජෝ ආය ඒ හැම කෙනාගේම අභ්‍යන්තරය තුල ක්‍රියාත්මක වෙන්නේ චිත්තචෛතසිකයන් මමත් ඒ වගේ ඊළඟට මේ මහ පොළවේ තිබෙන හැම භෞතික වස්තුවක්ම එළදොළ ගංගා ගහදොළ ගහකොළ ඒ වගේම මේ අපි පරිහරණය කරන ඇඳ පුටු මේසාදී වස්තුන් මේ හැම එකක්ම හැදිලා තියෙන පරමාණු වලින් පටවි ආපෝ තේජෝ ආයෝ වලින් මගේ ශරීරයත් ඒ වගේ. එහෙනම් මේ දෙකේ වෙනසක් නැහැ. මේ මා ඉදිරිපිට තිබෙන මේ මේසය පටවි ආපෝ තේජෝ ආයෝ වලින් සකස් වෙලා තිබෙන්නේ. මම වාඩි වෙලා ඉන්න මේ පුටුව පටවි ආපෝ තේජෝ ආයෝ වලින් සකස් වෙලා තිබෙන්නේ. මමත් එහෙමයි. මගේ ශරීරයේ මේ බඹයක් පමණ ශරීරය පටවි ආපෝ තේජෝ ආයෝ මෙන්න මේ විදිහට නෝනින් හිතලා මේ තමාගෙන තබාගෙන ඉන්න අර අතිවිශාල ස්වરૂපයේ අර ප්‍රතිරූපය ඒක දවසෙන් දවස අපි පුම්බා ගන්න උත්සාහ කරන් මෙන්න මේ ප්‍රතිරූපය අපිට අත්හරින්න පුළුවන් නම් සක්කාය දිට්ඨිය දුරු වෙලා යනවා ඒ නිසා බුදුහාඳුර අපිට දේශනා කරනවා ඔබට නිවීම ලබන්න අවශ්‍ය නම් ඔබට නිර්වාණය සාක්ෂාත් කරගන්න අවශ්‍ය නම් ඔබේ ආරම්භක ලක්ෂ්‍යය වෙන්නේ මොකක්ද? මේ ප්‍රතිරූපය නැති කරගන්න එක සක්කාය දිට්ඨිය දුරු කරගන්නේ. ඒ සක්කාය දිට්ඨිය දුරු කරගන්නට ඕනේ කියලා කවුරු හරි කෙනෙක් හිතනවනම් මම මේ වැඩේ ආරම්භ කරන්නට ඕනේ. මම කවදා හරි දවසකදී මේ වැරදි මත වැරදි අදහස් දුරු කරලා මම නිමී සැලසීගේ සිතක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. මම නිවන සාක්ෂාත් කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ අරමුණ යම්කිසි කෙනෙක් තුළ ඇති වුණා නම් ඒකට තමයි ආතාපී කියලා කියන්නේ. ඒ ආතාපි කියන ලක්ෂණය තමා තුළ ඇති කරගත්තා නම් එතනින්දලා යා වෑයම් කරන්නට ඕනේ. අර සක්කාය දිට්ඨිය ඇතුළු ඉතුරු සංයෝජන දුරු කරන්න. ඒ නිසා සෝවාන් වෙන්නට ඔබට අවශ්‍ය නම් ඔබේ පළවෙනි යුතුයකම තමයි මේ ආතාපි කියන ගුණය ඔබ තුළ ඇති කරගන්නේ. මොකක්ද ආතාපි කියන්නේ? සෝවාන් වෙන්නට අවශ්‍ය යම්කිසි වැඩපිළිවෙලක් බුදුහාඳුරෝ දේශනා කළා නම් ඒ සෝවාන් වෙන්නට අවශ්‍ය කරන ක්‍රියාකාරකම් ටික මම දැන් ආරම්භ කරන්නට ඕනේ. මම තවමත් ඒක ආරම්භ කරලා නැහැ. ඒ නිසා අද ඉඳලා මම ඒක ආරම්භ කරමින් මම නිවනට ගමන් කරන්නට පළවෙනි පියවර තබනවා කියලා මේ අදිස්ථානය ඇති කරගත්තා අන්න ඔබ තුල ආතාපි ගුණේ ක්‍රියාත්මකයි. ඊළඟට බලන්න ආතාපි ඇති කරගත්ත කෙනා දෙවෙනි ගුණය ඇති කරගන්නට ඕන සම්පජානෝ සම්පජානෝ කියලා කියන්නේ හොඳට දැනගන්නට ඕනේ. මොකක්ද දැනගන්නට ඕනේ? බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේ පරමාර්ථ පැත්ත. අපි හැමදාම සම්මුති දේශනාවන් අහන්නේ බණ අහනකොට. බුද්ධ දේශනාවේ අංග දෙකක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් තුළ දේශනා කළ සියලු දේශනා එක කොටසක් තමයි සම්මුති වශයෙන් කළ දේශනා. ඒ අතරතුර ඒ ඒ ඒ සම්මුති දේශනාව ගැඹුරු ආකාරයට විග්‍රහ කරමින් පරමාර්ථ දේශනා කියලා කොටසක් බුදුරජාණන් වහන්සේ කළා. ඒ පරමාර්ථ දේශනාව සිද්ධ කළේ එදා මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන දෙවිවරුන් අභියස. ඒකට අයිති වෙන්නේ අභිධර්ම පිටකයේ සඳහන් කාරණා. අපි අභිධර්ම පිටකේ ඉගෙන ගන්නකොට ප්‍රධාන මාතෘකා හතරක් ඉගෙන ගන්න අභිධර්මයේ තුලින්. ඒ තමයි පරමාර්ථ ධර්ම ටික. බුදුහාමුදුර අභිධර්මයේ තුල දේශනා කළ පරමාර්ථ තමයි චිත්ත පරමාර්ථය, චෛතසික පරමාර්ථය, රූප පරමාර්ථය, නිර්වාණය කියන පරමාර්ථය. මේ පරමාර්ථ අතරින් චිත්තය, චෛතසිකය, රූපය කියන මේ පරමාර්ථ ධර්ම තුන මේ කරුණු ගැන අපි සාමාන්‍ය දැනීමක් ඇති කරගන්නට ඕනේ. බුද්ධ දේශනාව අහලා, බණ පොතපත කියවලා, নিরතුරුවම sannivedana මාධ්‍ය හරහා අපිට අද පැය 24 පුරාම ධම් ශ්‍රවණය කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ විදිහට ධම් ශ්‍රවණය කරලා අපිට පුළුවන් වෙන්නට ඕනේ බුද්ධ දේශනාවේ සඳහන් වෙන අර පරමාර්ථ කොටස ගැන යම්කිසි දැනුමක් ඇති කරගන්න සාමාන්‍ය දැනීම. ඒ සාමාන්‍ය දැනීම ඇති කරගන්නකොට අර පඨවි ආපෝ තේජෝ ආයෝ ගැන විද්‍යාත්මක භාෂාවෙන් නම් පරමාණු පිළිබඳව. ඒකේ ලක්ෂණ ගැන, ඒක ඇති වෙන හැටි, නැති වෙන හැටි, ඒක ස්ථිරකාර දෙයක් නෙමෙයි විනාශ වෙන දෙයක් කියලා. මෙන්න මේ ටික මේ රූපය පිළිබඳව නැත්නම් පඨවි ආපෝ තේජෝ ආයෝ කියන මේ මූලද්‍රව්‍ය පිළිබඳව අපි යම් කිසි දැනුමක් ඇති කරගන්නට ඕන බුදුදහම ඉගෙනගෙන. බණ අහලා පොතපත කියවලා. ඊළඟට බලන්න අපේ මේ ශරීරය ඇතුලේ මේ බඹයක් පමණ ශරීරය තුල අර පරමාණු ටික නිකන් ඉන්නේ නැහැ ක්‍රියාත්මක වෙනවා. අපේ ශාරීරිය කියන්නේ පරමාණු ගොඩක් පරමාණු ගුලියක් මේ ශරීරය නැමැති පරමාණු ගුලිය නිස්සලව තියෙන්නේ නැහැ ඒක ක්‍රියාත්මක වෙනවා විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙනවා ඒ සියල්ලක් සිද්ධ වෙන්නේ කොහොමද මේක ඇතුලේ එක්තරා මානසික ශක්තියක් තියෙන නිසා මේ පරමාණු ගොඩ ඇතුලේ ක්‍රියාත්මක වෙන මානසික ශක්තිය තමයි බුදුරජාණන් වහන්සේ සිත සහ සිතවිලි කියලා දෙකකට බෙදී. චිත්ත සහ චෛතසික කියලා අපි අභිධර්ම ඉගෙන ගන්නවා. එතකොට මේ චිත්ත චෛතසික විභාගයේ අභිධර්මයේ තුලින් ඉගෙනගෙන බුදුදහම තුලින් ඉගෙනගෙන අපි සාමාන්‍ය දැනීමක් ඇති කර ගන්නට ඕනේ. මේ අවශ්‍යතාවය ප්‍රධාන වෙනවා අර අරමුණු කරා ගමන් කරන කෙනාට. නිවන අරමුණු කරගත්ත කෙනෙක් නම් සෝවාන් වීමේ අපේක්ෂාව ඇති කරගත්ත කෙනෙක් නම් එයා නිකන් ඉඳලා හරියන්නේ නැහැ. මේවා අමාරුයි, ගැඹුරුයි අපිට තේරෙන්නේ නැහැ. ඒ බණ අපිට තේරුම් ගන්න අමාරුයි කියලා ඒව අත්හරින්න නැතිව දවසෙන් දවස ටික ටික වෙහෙසිලා මහන්සි වෙලා ඒ චිත්ත චෛතසික රූප කියන ඒ පරමාර්ථ ධර්ම ගැන සාමාන්‍ය දැනීමක් ඇති කරගන්නට ඕන. එතකොට ආතාපි ගුණය ඇති කරගත්තා. කෙලස් තවන වීරය නැත්තම් අර සක්කාය දිට්ඨිය දුරු කරන්න ඕනෑ කියන අපේක්ෂාව ඇති කරගත්තා. ඊළඟට සම්පජානෝ ඒ පරමාර්ථ ධර්ම ගැන සාමාන්‍ය දැනීමක් ඇති කරගත්තා ඊළඟට එයා ක්‍රියාත්මක වෙන්නට ඕන තුන්වෙනි කටයුත්ත ඒ තමයි සතිමා සිහිය පිහිටව ගන්නට ඕනේ හොඳට දැඩි අවධානය යොමු කරලා විශේෂයෙන් පරීක්ෂා කරලා දැනගන්න ඕන කරන කාරණා ටිකක් තියෙනවා ඒ නිසා බුදුදහමට අනුව සිහිය හොඳට පිහිටව ගත්ත කෙනෙක් සතිය ඇති කරගත්ත කෙනෙක් ඒ සතිය ඇති කරගන්නට ඕන කරන්නේ ප්‍රධාන මාතෘකා හතරක් ඔස්සේ අපි සතිය දියුණු කරනකොට සම්මා සතිය කියන්නේ මොකක්ද කියලා පාසල් සමයේ ඉගෙන ගන්නකොට අපි ඉගෙනගෙන විභාගවලට ලිව්වා සතිය කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි සතර සතිපට්ඨානයයි කියලා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සතිය තමයි කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ සතිපට්ඨාන හතර. එනිසා ඊළඟට ඒක පුරුදු වෙන්නට ඕන, පුහුණු වෙන්නට ඕනේ. ඒ විදිහට සතිය දියුණු කරගත්තා නම් ඊළඟට තවත් කාරණාවක්. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. මෙන්න මේ කාරණාව විශේෂයෙන් වැදගත් වෙනවා. විනේය කියලා කියන්නේ විනය ගරුක වෙන්නේ සංවරයක් ඇති කරගන්නේ තමා තුළ කිසියම් පාලනයක් ඇති කරගන්න. මොකක් ගැනද? ලෝකේ ලෝකයේ පිළිබඳව අවිජ්ජා දෝමනස්සං ලෝකය කියලා කියන්නේ මොකකටද? ඉමස්මින් ව්‍යාම මත්තේ ලෝක ඉමස්මින් ව්‍යාම මත්තේ ලෝකං ච පඤ්ඤපේ බුදුහාඳුරු දේශනා කළා මේ මුළු මහත් ලෝකයම පිහිටලා තියෙන වෙන බාහිර තැනක නෙමෙයි මේ අභ්‍යන්තරය තුල මගේ ශරීරය තුල. එහෙනම් මම කියලා කියන්නේ මොකක්ද ලෝකය? මේ මගේ ශරීරය කියලා කියන්නේ ලෝකයක්. මේ ලෝකයේ පිළිබඳව අවිද්‍යා දෝමනස්සන් ඇති කරගන්නට එපා. අවිජ්ජා කියලා කියන්නේ ඇලෙන ගතිය, ආශා කරන ගතිය, දැඩි කැමැත්තක්, ආශාවක්, ලින්ගතුකමක්, ප්‍රිය බවක් ඇති කරගන්න ගතිය. දෝමනස්සය කියලා කියන්නේ ඒකේ අනිත් පැත්ත, අමනාපයේ නුරුස්නා බව, අප්‍රසාදයේ කලකිරීම මේකට තමයි දෝමනස්සය කියන්නේ. එහෙමනම් තමාගේම ශරීරය පදනම් කරගෙන තමයි අර නිවන් මාර්ගේ ගමන් කරන්නේ. සෝවාන් වීම සඳහා ගමන් කරන ගමන් මගේ මේ ශාරීරිය තුලින් තමයි ක්‍රියාත්මක කරන්න ඕන කරන්නේ. ඒ සඳහා අපි සීල සමාධි ප්‍රඥා දියුණු කරන්නේ මේ ශරීරයේ පාදක කරගෙන. එහෙමනම් ඒ ආර්ය මාර්ගයේ ගමන් කරන විට තමාගේම ශරීරය ගැන අනවශ්‍ය ආකාරයට ඇල්මක් ආසාවක් කැමැත්තක් පිය බවක් ඇති වෙනවා නම් මේ ශරීරය ආරක්ෂා කරන්න ලස්සන කරන්න පරිස්සම් කරන්න මේ ශරීරයේ ඇතිවන දුක් වේදනා සංతాප ඒවා යටපත් කරගන්න මේ විදිහට මේ ශරීරය ගැන අනවශ්‍ය ඇල්මක් ඇති වෙනවා නම් ඒක අපේ නිවන් මාර්ගට බාධාවක් වෙනවා ඊළඟට මේ ශාරීරියේ පිළිබඳව අනවශ්‍ය ආකාරයේ ගැටීමක් ඇති වෙනවා නම් අමනාපයක් නුරුස්නා බවක් අප්‍රසාදය ඒකත් නිවන් මාර්ගට බාධාවක්. ඒ නිසා තමා පිළිබඳව ඒ වගේම තමාගේ ඉන්ද්‍රිය හරහා එන අරමුණු පිළිබඳව රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම මේ අරමුණු පිළිබඳව හෝ වේවා තමාගේ ශාරීරිය ගැන වේවා කිසියම් වෙලාවකදී ඇලෙන්න එපා, ගැටෙන්න එපා අනවශ්‍ය ආකාරයට. මේ දෙකක් පාලනය කරගන්නට ඕනේ. ඇලීම ගැටීමේ තියෙන වෙන ආකාරයට මෙන්න මේ ටික තමයි බුදුරජාණන් වහන්සේ සෝවාන් වෙන්නට බලාපොරොත්තු වෙන පුද්ගලයා මුලින්ම සපුරන්නට ඕන කරන කාරණා හැටියට දේශනා කළේ. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිද්‍යා දෝමනස්සං. ඊළඟට මේ ටික සපුරාගෙන මේ ගුණාංග ටික තමා තුළ ඇති කරගත්ත කෙනා ඊළඟට ආරම්භ කරන්නට ඕනේ අර වැඩපිළිවෙල. මොකක්ද වැඩපිළිවෙල? මුල්ම අවස්ථාවේදී අපි සිල්වත් කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ. ආරේකාන්ත සීලය අපතල පිළිටව ගන්නට ඕනේ. ආරේකාන්ත සීලය කියලා කියන මොකක්කෝ වේවා තමා රකින්න සීලය. හැබැයි ඒ සීලය අවසාන ඉලක්කය කරගන්නට ඕන කරන්නේ අරහත්ත්වේ. කවදා හරි දවසකදී මම මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙන තුරුම මේ සීලය මම අකණ්ඩව කරගෙන යනවා. මේ තමයි මගේ එකම සීලය. මේ එකම සීලය මම මනාව රකින්න. මේක රකිමින් ගිහිල්ලා මේ සීලය මං අවසන් කරන්නේ අරහත්ත්වයට පැමිණීමෙන්මයි. මේ අරමුණ ඇති කරගෙන මේ අදිෂ්ඨානය ඇති කරගෙන කිසියම් කෙනෙක් සීලයක් රකින්නවනම් ඒක සමාහට පංච සීලය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උපෝසත අෂ්ටාංග සීලය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නවාංග උපෝසතය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දස සීලය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සාමණේර සීලය වෙන්න පුළුවන්. උපසම්පදා සීලය වෙන්න පුළුවන්. මේ ඕනෑම සීලයක් මෙතනින් බිඳුවෙන් පටන්ගෙන නිවන දක්වා අරගෙන යනවා කියන මේ දෙඩි අධිෂ්ඨානය තියාගෙන ඉන්නවනම් නිවන දක්වාම යන ආකාරයට සීලය මනාව රකින්නවනම් අතරමඟදී කඩා ගන්න නැතු මෙන්න මේ සීලයට කියනවා ආර්යකාන්ත සීලය කියලා. ආර්ය භාවයටපත් වීම සඳහා අපට උපකාර වෙන සීලය. මේ සීලයක අපි පිළිටන්නට ඕන සෝවාන් වීමේ අපේක්ෂාව ඇති කරගත් පුද්ගලයා. ඊළඟට එයා සිල්වත් වෙලා ඒ සීලයෙන් සිත සකස් කරගෙන ඊළඟට මොකද කරන්නට ඕන කරන්නේ? Tamanගේ මනස සකස් කරගන්නට ඕනේ, පාලනය කරගන්නට ඕනේ. නානා අරමුණු කරා දුවන මේ සිත එක අරමුණක තැන්පත් කරගෙන ඒ තැන්පත් කරගත් අරමුණ මේ අර අවසාන ඉලක්කය දක්වා ගමන් කරන ගමනට උපකාරයක් කරගන්නට ඕනේ. ඉන්ස අපි තෝරගන්නට ඕනේ කිසියම් භාවනා කර්මස්ථානයේ සිල්වත් බවට පත් වෙලා සීලයක පිහිටලා අපේ අපේක්ෂාව අරහත්ත්වය ලබා ගැනීම ඊට පෙර ආත ඉලක්කය තමයි සෝවාන් වීම එහෙමනම් සෝවාන් වෙන්නට පුළුවන් වෙන කිසියම් භාවනා කර්මස්ථානයක් අපිට අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ මෙන්න අපිට දේශනා කරනවා ඒකායනෝ අයං වික්කවේ මග්ගෝ. මහණෙනි ඔබට රහත් වෙන්න අවශ්‍ය නම් ඔබට සෝවාන් වෙන්න අවශ්‍ය නම් මෙන්න ඒ සඳහා තිබෙන එකම මාර්ගය ඒ තමයි මේ සතර සතිපට්ඨානය. ඒ නිසා සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ප්‍රධාන මාතෘකා හතරක්. පළවෙනි එක කායේ කායානුපස්සී විහෙරති. ඔබේ කය ගැන මනාව නිරීක්ෂණය කරන්න. කායානුපස්සී විහෙරති. ඔබේ කයේ ලක්ෂණ ආකාර ස්වභාවයන් මේ සියල්ලක් මනාව නුවණින් දකින්න. ඔබේ කය ගැන පරිේශණයක යෙදෙන්න. ඒ පරිේශණයේ යෙදিলা මේ කයේ ඇත්තම தත්ත්වයේ යථාර්ථය මොකක්ද? අර පරමාර්ථ ධර්ම තුලින් බුදුහාමුදුරුවෝ දේශනා කළ ආකාරයට ඔබේ කය යථාර්ථය මොකක්ද කියලා ප්‍රත්‍යක්ෂ කරගන්න අවබෝධ කරගන්න. ඒ තමයි කායානුපස්සනාව. එහෙමනම් අපිට මොකක්ද කරන්න වෙන්නේ? අපේම කය පාදක කරගෙන, අපේම ශරීරය පාදක කරගෙන ඒ ඔස්සේ කිසියම් භාවනාවක් කරන්න ඕනේ. ඒ භාවනාවට කියන්නේ කායානුපස්සනාව. හැබැයි ඒ භාවනාව කරලා අවසාන වෙනකොට කායේ කායානුපස්සී විහෙරති. කය ගැන සියලුම දේ දැනගෙන තියෙන්නට ඕනේ. කය කියලා කියන්නේ පරමාණු වලින් සකස් වෙච්ච දෙයක්. එහෙමනම් අපි මේ මොකක් ගැනද පරිශන කරන්නේ කායානුපස්සනාවේදී. පරමාණු ගැන. ඒ පරමාණුයේ ලක්ෂණ මොකක්ද? ඒක යම් කිසි හේතුවක් නිසා හටගන්නවා. ඒ වගේම කිසියම් හේතුවක් නිසා නැති වෙලා යනවා, අභාවයටපත් වෙනවා, විනාශ වෙනවා. හටගත්ත පරමාණුව යම් කිසි වෙලාවකදී විනාශ වෙනවා. ඒකට යම් කිසි ආයු කාලයක් තිබෙනවා. ඒ નિયમિત ආයු කාලයේ පවතින්නේ નિયમિત වෙලාවට ඒක අභාවයටපත් වෙනව නැති වෙනව විනාශ වෙනවා. එතකොට අර හට ගැනීම සහ නැතිවීම අතර මොකක්ද වෙන්නේ? ඒ අතරක් තියෙනවා සංසිද්ධිය. ඒ සියල්ලම බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ කය එහෙම නැත්නම් පරමාණුව එහෙම නැත්නම් පඨවි ආපෝ තේජෝ ආයෝ කියන මේ මූලද්‍රව්‍ය ටික හේතු ප්‍රත්‍ය නිසා හටගන්නවා ඒකට කියන්නේ ಜಾති කියලා pāli භාෂාවෙන් ඊළඟට මේ සියල්ලම හේතු ප්‍රත්‍යක් නිසා නැතිවෙලා යනවා ඒකට පාලියෙන් කියන්නේ මරණය කියලා ඒ දෙක අතර තියෙනවා සිද්ධියක්. ඒ අතරමැද සිද්ධ වෙන සිද්ධියේ තමයි උච්චාවචනීය වෙන එක, උස්පහත් වෙන එක. ඒකට පාලි භාෂාවෙන් කියනවා ජරා කියලා. එහෙනම් මෙන්න මේ සිද්ධීන් තුන මනාව දකින්න එකට තමයි කායानुපස්සනාව කියන්නේ. ඒ කායानुපස්සනාව කරනකොට අපේ ශරීරයේ ක්‍රියාකාරකම් පාදක කරගෙන කරන්නේ. අපේ ශරීරයේ සමස්තයක් වශයෙන් ගත්තාම නොඑක ආකාරයේ පද්ධතීන්ගෙන් සමන්විත වෙච්ච ශරීරයක්. බලන්න මේ ශරීරය තුළ මේ වෙලාවේ ඔබ මේ නිහඬව දහම් ශ්‍රවණය කරන අතර මේ ශරීරයේ ඇතුළේ ක්‍රියාකාරකම් කීයක්ද ඔබ ආහාර ගත්ත දේ දැන් කෙමෙන් කෙමෙන් ජීර්ණ බවටපත් වෙලා ආහාර ජීර්ණ පද්ධතියක් මේ මොහොතේ නිහඬව ක්‍රියාත්මක වෙනවා ඔබේ ශරීරය තුළ රුධිර සංසරණ පද්ධතිය මේ මොහොතේ ක්‍රියාත්මකයි රුධිරය ගමන් කරනවා ශාරීරියේ පුරා ඒව අපිරිසිදු වෙනකොට ඒ සියල්ලක් එක තැනකට එකතු වෙනවා නැවත පවිත්‍ර බවට පත් කරනවා නැවත ශාරීරියේ පුරා විදා හරිනවා මේ තමයි රුධිර සංසරණ පද්ධතිය. මේ වෙලාවේ ඔබ තුළ ස්නායු පද්ධතිය ක්‍රියාත්මකයි. ඒ වගේම බලන්න මේ මොහොතේ ඔබට ජීවත් වෙන්නට අවශ්‍ය නම් ඔබට මේ වාතය අවශ්‍යයි. ඒ වාතය ඔබ ශරීරයට ඇතුල් කරගන්නවා. ඒකට තමයි අපි කියන්නේ ශෝෂණ ක්‍රියාවලිය. ශෝෂණ පද්ධතියක් ඔබ තුළ ක්‍රියාත්මකයි. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කායික පද්ධතීන් වෙතට අවධානය යොමු කළා. ඒ පද්ධති අතරින් කාටත් මනාව දැක ගන්නට තීරුම් ගන්නට වටහා ගන්නට ප්‍රත්‍යක්ෂ කරගන්නට පුළුවන්කම ලැබෙන ආකාරයට මේ ශෝෂණ පද්ධතිය ඇසුරු කරගත්ත වැඩපිළිවෙලක් අපට දේශනා කළා. අපි හුස්ම ගන්නවා, ඒ ගත්ත හුස්ම ටික පිට කරනවා, ආස්වාස ප්‍රස්වාසයේ මේ ක්‍රියාවලිය දෙස බලලා මේ ඔස්සේ අපේ සිත එක්තෙන් කරගන්න, দমনය කරගන්න වැඩපිළිවෙල. එහෙම দমনය කරගන්න විතරක් නෙමෙයි, ඒ ක්‍රියාවලිය දෙස පරමාර්ථ වශයෙන් බලලා අර අභිධර්මයේ උගන්වන පරමාර්ථ ධර්මතල සඳහන් වෙන්නේ චිත්ත චෛතසික රූප කියන මේ පරමාර්ථ ධර්ම ටික මේ ශෝෂණ ක්‍රියාවලිය තුල කොහොමද ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ විදිහේ දීර්ඝ වැඩපිළිවෙලක් සියුම් වැඩපිළිවෙලක් සංකීර්ණ වැඩපිළිවෙලක් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා මේ වැඩපිළිවෙල ආරම්භ කරනවා සරල තැනකින් මොකක්ද මේ සරල තැන සෝ සතෝ වේ අස්ස සති සතෝ පස්ස සති සාමාන්‍ය තැනකට යන්න සුදුසු තැනකට සරල විදියට වාඩි වෙන්න, සැහැල්ලුවෙන් වාඩි වෙන්න, නිසීදති පල්ලංකං ආවජිත්තා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. හොඳට සමබරව ශරීරය සකස් කරගෙන හොඳට වාඩි වෙලා ඊළඟට කොන්ද කෙලින් තබාගෙන හිස කෙලින් තබාගෙන හොඳට සැහැල්ලු බව ඇති කරගෙන ඒ සැහැල්ලුවෙන් ඉන්න අතර ආස්වාස ප්‍රස්වාස කරන්න. ඒ ආස්වාස කරන අතර බලන්නේ ඊට නාසිකාග්‍රයට අවධානය යොමු කරගෙන ආස්වාසයේ පරීක්ෂා කරන්න. මෙන්න හෙමින් හෙමින් ආස්වාස රැළ නාසයට ඇතුල් වෙනවා. සෝ සතෝ වේ අස්ස සති. හොඳ සිහියෙන් ඒක දිස බලාගෙන සිහියට ගන්න කල්පනාවට ගන්න. ඊළඟට පිට වෙනවා හුලං රැල්ල ප්‍රස්වාසය. සෝ ඒකත් හොඳට නුවණින් බලන්න කල්පනාවට ගන්න. අවධානය යොමු කරන්න. මේ විදිහට ටික වෙලාවක් කරගෙන යන්න. මෙහෙම කරගෙන යනකොට මොකද වෙන්නේ? ඒ ආස්වාස ප්‍රස්වාස ඔස්සේ දකින්නට ලැබෙන දේවල් ටික අපිට දැක ගන්නට පුළුවන්කම ලැබෙනවා. එදා ලෝතුරා බුදුරජාණන් වහන්සේ බුද්ධ රාජ්‍යයටපත් වුණු වෙලාවේ එදා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පාමුල වෙස්සඟ පුණු පොහොව දවසට පෙර දවසේදී උන්වහන්සේ එතනට වැඩම කළේ බෝධීන් වහන්සේ පාමුලට. වැඩම කරලා මොකක්ද කළේ? බුදු බවට පත්වීමේ අපේක්ෂාව ඇති කරගෙන මේ වැඩපිළිවෙල සෝසනය ආරම්භ කළ ආනාපාන සති භාවනාව ඒක කරමින් ටිකෙන් ටික ඉදිරියට යනකොට තමයි ඒ ශෝෂණයේ ඔස්සේ ගැඹුරු දහම් කරුණු තේරුම් ගන්න පුළුවන්කම ලැබුණේ. එදා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පාමුල සවස් කාලේ මේ ආනාපානය ආරම්භ කරපු උන්වහන්සේ ඒසෝ සතෝ ආසසති සතෝ පස්සති කියලා මේ ආස්වාසය දිස බැලුවා. ඊළඟට ටික වේලාවක් යනකොට උන්වහන්සේ දැක්කා දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති. මේ ආස්වාස රැල්ල හැමතිස්සෙම එක විදියට වෙන්නේ නැහැ. සමහර වෙලාවට දිග ආස්වාසයක් ඒ අතර තවත් වෙලාවක් ගියා. රස්සංවා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. මේ ආස්වාසේ සමහර වෙලාවට කෙටි වෙනවා, පුංචි වෙනවා. ඊළඟට තවත් ඉදිරියට ගියා භාවනා කරගෙන. සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති මේ ආස්වාස රැල්ල හොඳට මනාව දකිමින් ඉන්න පුළුවන්කම ලැබුණා බාහිර දේට බාහිර අරමුණු වලට හිත දිව්වේ නෑ ආස්වාසයේ මනාව දකිමින් ආස්වාසයේ පටන් ගත්තේ කොයි වෙලාවේද ඒක අවසාන වෙනතුරු ප්‍රස්වාසයේ පටන් ගැනීමේදලා අවසාන වෙනතුරු සබ්බකායේ පටිසංවේදී ලෙස මේ දෙතේ බලාගෙන ඉන්නට පුළුවන්කම ලැබුණා. එහෙම කාලයක් ගත වෙනකොට රාත්‍රිය කෙමෙන් කෙමෙන් ගත වුණා. මැදෙම රාත්‍රිය එළබෙනකොට බුදුරජාණන් වහන්සේට පස්සං භයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති කියන අවබෝධය ඇති වුණා. ආස්වාසයේ කෙමෙන් සංසිඳී ගියා. මේ ආස්වාසය දැනෙන්නේ නැතුව ගියා. හුස්ම ගන්නවද නැද්ද කියලා දැනෙන්නේ නැතුව ගියා. ඒකම කය සැහැල්ලු වුණා, සිත සැහැල්ලු වුණා. කය කය සිත සියල්ලක් සැහැල්ලු වෙලා පස්සද්දි සම්බොජ්ජංගේ දියුණු වෙලා අවස්ථානයේදී උන්වහන්සේට ඒකාග්‍ර භාවය ඇති කරගන්න පුළුවන් වුණා. මේ ආනාපාන ක්‍රියාවලිය ඔස්සේ සිත එකඟ කරගෙන තැන්පත් කරගෙන සමාධිගත තත්ත්වයටපත් වෙන්නට පුළුවන්කම ලැබුණා. අපිටත් අනුශාසනා කළේ ඒ අනුව කටයුතු කරන්නට. මේ විදිහට කටයුතු කරලා අපි සමාධිගත තත්ත්වයටපත් වෙන්නට ඕනේ. ඊළඟට උන්වහන්සේ පෙන්නනවා සමාධින් වික්කවේ භාවේත මහණෙනි හොඳට සමාධිය වඩන්න සමාධිය හොඳට දියුණු කරන්න වර්ධනය කරන්න සමාහිතෝ වික්කවේ යතා භූතම් පජානාති මේ සමාධිය ඇති වුණාට පස්සේ ඔබ මේ කරපු කටයුත්ත දෙස අවධානයෙන් බලන්න නෝනින් බලන්න ඒ බලනකොට ඔබට අර පරමාර්ථ ධර්ම ගැන දැනුම අවශ්‍යයි ඒ දැනුම භාවිතා කරගෙන ඔබ අර කළ ක්‍රියාවලිය දෙස බලන්න එහෙම බැලුවාම මොකක්ද පේන්නේ ආස්වාසය ක්‍රියාත්මක වෙනකොට මොකක්ද උනේ කායේච පටිච්චේ පොට්ටබ්බේච uppajjati කාය විඥානං මෙන්න අපි ටිකෙන් ටික ගැඹුරු පැත්තකට යන්නේ පරමාර්ථ ධර්ම ගැන දැන් කතා කරන්න සිද්ධ වෙන්නේ අපේ ආස්වාස රැළ නාසයෙන් එළියට යනවා ඒ ප්‍රස්වාසයේ ආස්වාස රැළ නාසයට ඇතුළු වෙනවා මේ ඇතුළු වෙනකොට මොකද වෙන්නේ මේ බාහිර පරිසරයේ තිබිච්ච වායෝ ධාරාවක් තමයි අපේ අභ්‍යන්තර ශරීරයට ඇතුළු වෙන්නේ නාසිකාග්‍රේ ඒ ඇතුළු වෙනකොට නාසය කියන්නේ මොකක්ද? පරමාණු වලින් සකස් වෙච්ච අවයවයක්. ඒකට කියන්නේ කාය ඉන්ද්‍රිය කියලා. නාසය කියන්නේ කාය ඉන්ද්‍රිය. ඒ ඉන්ද්‍රියට අරමුණ උනේ මොකක්ද? මේ බාහිර පරිසරයේ තිබෙච්ච වායෝ ධාරාවක්. ඔක්සිජන් වාතේ නාසයට ඇතුළු වුණා. ඒ වාතයේ සංයතිය හොඳට පරීක්ෂා කරලා බැලුවොත් ඒක ඇතුලේ මොනවද තියෙන්නේ? පඨවි ආපෝ තේජෝ ආය. එහෙනම් ඒක ධාතු මාත්‍රයක්. ඒක රූප වලින් සකස් වෙච්ච එකක්. ඒ බාහිර රූප ටික මේ අභ්‍යන්තර රූපයත් එක්ක එකතු වුණා. කායේච පටිච්චේ පොට්ටබ්බේච. ඒ පැත්තෙන් ආපු ස්පර්ශයේ ආස්වාස රැලි ස්පර්ශයේ මේ පැත්තෙන් නාසයේ ගෑවුණා. ඒ දෙක ගෑවෙනකොටම ක්‍රියාත්මක වෙන්න පටන් ගත්ත මොකක්ද විශේෂ සිතක් ඒ සිතට කියනවා කාය විඥාන සිත කියලා. ඔන්න අපතුල ක්‍රියාත්මක වෙන මානසික ශක්තියට සම්බන්ධ වුණා. ආස්වාස කරන ප්‍රස්වාස කරන හැම වෙලාවකම අපේ ශරීර අභ්‍යන්තරයේ මේ මානසික ශක්තිය ක්‍රියාත්මක වෙනවා. ඒකට දාපු නම පාරිභාෂික වචනේ තමයි කාය විඥානය. ඔන්න කාය විඥානයේ හැදිච්ච හැටි. ඊළඟට බලන්න විඥානයක් ඇති වුනහම අපිට දේශනා කළ අභිධර්ම පිටකයේදී මේ සෑම විඥානයක් එක්කම ක්‍රියාත්මක වෙනවා පස්ස වේදනා සංඥා චේතනා කියන චෛතසික සමූහය. ඒ ටික අපිට දකින්න පුළුවන් වෙනවා. අපි දකිනවා හුලං දැල්ල ඇවිල්ලා නාසයේ ගෑවෙනකොට පස්ස චෛත්‍යකේ ක්‍රියාත්මක වෙනවා. ස්පර්ශය දැනෙනවත් එක්කම. ඊළඟට අපි ඒක අඳුන ගන්නවා මොකක් හරි දෙයක් ගෑවුනා ස්පර්ශ වුණා කියලා. ඒකට අපි කියනවා පොට්ටබ්බ සංඥා කියලා. අපි ආනාපානේ කරනකොට අපිට පොට්ටබ්බ සංඥාව ක්‍රියාත්මක වෙනවා. ඒක චෛතසිකයක්. ඊළඟට ඇති වෙනවා ඒකත් එක්කම චේතනාවක්. මේ හුලං රැල්ල නාසිකාග්‍රේ ගෑවෙනකොට තමයි මේ හුලං රැල්ල ඇතුළට ඇදලා ගනිමින් ආශ්වාස කරන්නට ඕනෑ හුස්ම ගන්නට ඕනෑ කියන චේතනාව අපිට පහළ වෙනවා. එහෙනම් ඒකට තමයි චේතනාව කියලා කියන්නේ. මේ චේතනාව විස්තර කරන අභිධර්ම පිටකයේදී චේතනාවට දෙනවා තවත් නමක් ඒ තමයි සංඛාරය. සංඛාරෝපාදාන ස්කන්ධය. එහෙමනම් බලන්නේ ආනාපාන ක්‍රියාවලිය දෙන පුද්ගලයා හුස්ම ගන්නවා හුස්ම පිට කරනවා ඒ හුස්ම ක්‍රියාවලිය තුල ක්‍රියාත්මක වෙන්නේ මොනවද පරමාණු ටිකක් එහෙම නැත්නම් අභිධර්මයේ සඳහන් වෙන්නේ පඨවි ආපෝ තේජෝ ආයෝ කියන ධාතුන් ටික. ඒකට තමයි රූපස්කන්ධය කියලා කියන්නේ රූප උපාදානස්කන්ධය. එහෙනම් ආනාපාන ක්‍රියාවලියේ පැයක් යෙදෙමින් භාවනා කරපු කෙනා ඒ පැය අවසාන වෙලා චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගෙන සමාධිගත තත්ත්වයටත්පත් වෙලා ඊට පස්සේ යථාභූතං පජානාති කරන්න පටන් ගත්තා ඒ Taman ලබාගත් අත්දැකීම අර පරමාර්ථ ධර්ම වලට හරවලා බලන්න පරීක්ෂා කරන්න පටන් ගත්තා නම් අන්නයා දකිනවා මම මෙතෙක් වෙලා ආස්වාස ප්‍රස්වාස කළා. ඒ වෙලාවේ ඇත්තටම ක්‍රියාත්මක වුණේ මොකද්ද රූප උපාදානස්කන්ධේ. අධ්‍යත්ත රූපේ බහිද්ද රූපේ කියලා දෙකක් මේ තිබ්බේ. එක පැත්තකින් ඔක්සිජන් වාතයේ ඒ බහිද්ද ලෝකයෙන් ආපු එකක් ඒක පරමාණු වලින් හැදලා තියෙන්නේ පටවි ආපෝ තේජෝ වායු වලින් හැදලා තියෙන්නේ ඒක ඇවිල්ලා ගෑවිලා ගමන් කලේ ශෝෂණ පද්ධතිය හරහා ශෝෂණ පද්ධතියක් හැදලා තියෙන්නේ පටවි ආපෝ තේජෝ වායු වලින් මේ දෙකම හොඳට නිරීක්ෂණය කරන්න ඔන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට බලන්න මේක ක්‍රියාත්මක වෙනකොට අපිට සිත් පහළ වෙනවා. හුස්ම ගන්න ඕනයි කියන හිත පිට කරන්න ඕනයි කියන හිත මේක තමයි විඥාන උපාදාන ස්කන්ධේ නැත්තම් කාය විඥානේ. ඒක අභිධර්මයේදී අපිට දේශනා කළා. ඊළඟට බලන්න මේ විඥානයත් එක්ක හටගත්ත ස්පර්ශයක් මේ හුලන්ඩෙල් ලැබිලා ස්පර්ශ වුණා. ඒකට තමයි පස්ස චෛතසිකය කියලා කියන්නේ. පස්සපත්ත්‍ය වේදනා ස්පර්ශය නිසා අපිට විඳනයක් හටගත්තා. ආස්වාස රැළ නාසයට ඇතුල් වෙනකොට ඒ වින්දනය අපිට දැනෙනවා. ඒක පිට වෙනකොට නාසයෙන් ඒ වින්දනය අපිට දැනෙනවා. ඒ දැනෙන වින්දනයේ කාය සම්පස්සජ වේදනා කියන එකටයි අයිති වෙන්නේ. එහෙමනම් ඒ දැනෙන වින්දනය වේදනා උපාදානස්කන්ධයට අයිති වෙනවා. ඊළඟට බලන්න අපිට දැනුණානේ හුලන් නැල්ල සංඥාවක් පොට්ටබ්බ සංඥා. ඒක තමයි සංඥා උපාදානස්කන්ධේ. ඊළඟට අපිට ඇතුණානේ චේතනාවක් හුස්ම ගන්නට ඕනේ පිට කරන්නට ඕනේ. මේ චේතනාව තමයි සංකාර උපාදාන ස්කන්ධේ. එහෙමනම් ආනාපාන ක්‍රියාවලිය යෙදිලා බොහොම සරල වැඩක් ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන් වැඩක් පුංචි දරුවෙකුට පවා කරන්නට පුළුවන් වැඩක්. ඒ කටයුත්ත ඒ අභ්‍යාසය කරලා හැබැයි චිත්ත ඒකාග්‍රතාවයේ සමාධිය ඇති කරගන්නට ඕනේ. සමාධිය ඇති කරගත්තට පස්සේ අර පරමාර්ථ ධර්ම ගැන සාමාන්‍ය දැනීම තිබෙනවා නම් අන්නේ පුද්ගලයාට පුළුවන් මේ කොටස් ටික වෙන් කරගන්න. මේ සිද්ධ වුණේ වෙන මොකක්වත් නෙමෙයි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදාන ස්කන්ධ ටික ක්‍රියාත්මක වීමයි. එහෙමනම් මම ආනාපාන ක්‍රියාවලිය යෙදෙමින් පැයක කාලයක් ගත කළා නම් මේ පැයක කාලය තුළ මොකක්ද මේ ක්‍රියාත්මක වුනේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා ටික. එහෙමනම් මම මේ විදිහට ආස්වාස කරනකොට මා තුළ මේ ස්කන්ධ පහ ක්‍රියාත්මක වෙන්නේ. මා ළඟ ඉන්න අනිත් අය, ඒ අය ආස්වාස ප්‍රස්වාස කරනකොට ඒත් මේ ස්කන්ධ ටික ක්‍රියාත්මක වෙන්නේ. එවනම් මම මේ බාහිර සමාජ ජීවත් වෙන අනිකුත් පුද්ගලයන්, මිනිස්යන්, ඒ වගේම මේ ශ්වසන ක්‍රියාවලියේ යෙදෙන සියලුම සත්‍යයන් මේ හැමෝම අයිති වෙන්නේ මේ පංච උපාදානස්කන්ධ ක්‍රියාකාරීත්වයට. මෙන්න මේක දැක්කනම් මම කියන්නේ විශේෂ කෙනෙක් කියන අර ප්‍රතිරූපය ඇති වෙන්නේ නැහැ. අපි හැමෝම එකයි. හැමෝගෙම ශරීර තුල තියෙන මේ පංච උපාදානස්කන්ධේ. මා තුල තියෙන පංච උපාදානස්කන්ධේ වෙනසක් නැහැ. අරක වගේමයි මෙතනක් තියෙන්නේ. මේකත් ඇති වෙලා නැති වෙනවා. කවදා හරි දවසකදී ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය දිහා බලාගෙන ඉන්නකොට එක්තරා අවස්ථාවකදී අපිට දකින්න ලැබෙනවා මේ ආස්වාසයේ කෙමෙන් සංසිඳී ගිහිල්ලා ඒක නැති වෙලා යන ආකාරය. අන්න ඒ වෙලාවට අපි තේරුම් ගන්නවා මේ පංච උපාදානස්කන්ධය අඛණ්ඩව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ සාධක තියෙන තාක් විතරයි ක්‍රියාත්මක වෙන්නේ. අදාළ සාධක තියෙන තාක්කල් පංච උපාදානස්කන්ධයේ තිබිලා ඒ සාධක ටික නැති වෙලා යනකොට ඒව අවහිර වෙනකොට මේ ස්කන්ධ ක්‍රියාකාරීත්වය යන හිතිනවා. එහෙමනම් ආනාපාන භාවනාව තුළින් පංච උපාදාන ස්කන්ධේ හටගන්න හැටි, වෙනස් වෙන හැටි, නැති වෙන හැටි මේ සියල්ලක් අපිට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වෙනවා. සතිපට්ඨාන සූත්‍රයක ඡේදයක සඳහන් වෙනවා සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේ කායික ක්‍රියාකාරීත්වයේ එහෙම නැත්නම් මේ පංච උපාදානස්කන්ධයේ ක්‍රියාකාරීත්වය හටගන්න ආකාරයේ ආනාපානිය තුලින් අපි දකිනවා. ඒ වගේම මේ පංච උපාදානස්කන්ධය නැති වෙන හැටි, මැරෙන හැටි, අභාවයටපත් වෙන හැටි අපි දකිනවා. ඒ වගේ මේ අතරතුර මේ පංච උපාදානස්කන්ධය උස්පහත් වෙන හැටි, උච්චාවචනීය වෙන හැටි, ජරාවටපත් වෙන හැටි අපි මේ භාවනාව තුළින් දකිනවා. මෙන්න මේ ටික දැකගත්තා නම් එදාට අපිට අවබෝධ වෙනවා මේ පංච උපාදානස්කන්ධේ අනිත්‍යයි. අනිත්‍ය විතරක් නෙමෙයි මේක යම්කිසි වෙලාවකදී හටගන්න නිසා ජාති කියන தත්ත්වයටපත් වෙනවා. ඒක එක දුකක්. ඒ තමයි ජාති දුක. මේ ස්කන්ධ ටික නැති වෙලා යනවා. ඒකට තමයි මරණය කියන්නේ. ඒක තමයි මරණ දුක. ඒ අතර සිද්ධ වෙන සිද්ධිය තමයි උච්චා වචනයටපත් වෙන එක. ඒ තමයි ජරාව ජරා දුක කියන්නේ ඒකයි මෙන්න මේ විදිහට ජාති ජරා මරණ කියන මේ දුක් තුන බුදුදහමේ උගන්වන චතුරාර්ය සත්‍ය දේශනාව තුළ අර දුක්ඛ සත්‍යය තුල අන්තර්ගත වෙන සංකිච්ඡේන පංචූපාදානස්කන්ධා දුක්ඛා සංක්ෂිප්ත වශයෙන් ගත්තොත් එහෙම මේ මුළු ලෝකේ පුරාම තියෙන්නේ ස්කන්ධ දුක පංච උපාදානස්කන්ධ දුක. අන්න ඒ දුක තමයි අපි මේ භාවනා වැඩපිළිවෙල තුළින් ප්‍රත්‍යක්ෂ කරගන්න අවබෝධ කරගන්න. බලන්න ඊටාම සරලයි, ඊටාම පුංචි තැනකින් අපි ගමන ආරම්භ කරන්න. ආතාපි ගුණය ඉස්සර වෙලාම ඇති කරගන්න. මට සෝවාන් වෙන්නට අවශ්‍යයි කියන අදහස. ඒක ඇති කරගත්තට පස්සේ සම්පජානෝ ඇති කරගන්නවා නුවණක්. ඒ නුවණ තමයි පරමාර්ථ ධර්ම ගැන සාමාන්‍ය දැනීම. බණ අහලා පොතපත කියවලා අන්තර්ජාලයේ පරීක්ෂා කරලා මේ ටික අපිට තේරුම් ගන්න පුළුවන් අද සමාජයේ ඒ නිසා මුළු ත්‍රිපිටකයම අද අපි පාවිච්චි කරන ජංගම දුරකථනයට ඇවිල්ලා තිබේ. ඒ නිසා ත්‍රිපිටකයේ අටුවා ටීකා ටිප්පණි සහිතව ඉගෙනගෙන කියවලා බලලා අන්තර්ජාලයේ තුලින්ම අපිට පුළුවන් මේ සම්පජාන නුවණ ඇති කරගන්න. ඒ නුවණ ඇති කරගෙන මේ භාවනා අභ්‍යාසය නොකඩවා කරගෙන ගියා නම් ඒ භාවනා අභ්‍යාසය තුළින් සමාධිය ඇති කරගෙන ඊළඟට ඒක විදර්ශනාවට හරවලා ඒ තුල ක්‍රියාත්මක වෙන පංච උපාදානස්කන්ධය දැකලා ඒක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා අවබෝධ කරගත්ත දවසේ අන්න අපිට මම කියන්නේ කවුද කියලා තීරුම් ගන්න පුළුවන්. මේ ආස්වාස ක්‍රියාවලිය ඔස්සේ ওই ටික සිද්ධ වෙනවා වගේම තමයි මේ මුළු ශරීරයේ පුරාම එක් එක් ඉන්ද්‍රිය හරහා ඇස ඔස්සේ කන ඔස්සේ නාසය ඔස්සේ දිව ඔස්සේ කය ඔස්සේ මන ඔස්සේ ආකාර 6කට මේ පංච උපාදානස්කන්ධේ ක්‍රියාත්මක වෙන ආකාරය අපිට අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. ඒ අවබෝධයේ මනාව ඇති කරගත්ත දවසේදී අපිට මොකද වෙන්නේ? අර සක්කාය දිට්ඨිය දුරු වෙලා මෙතන මම කියලා කෙනෙක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා, සත්‍යයක් ඉන්නවා කියන හැඟීම දුරු වෙලා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසාදී මේ සංයෝජන සියල්ලක් දුරු කරගෙන අපි බලාපොරොත්තු වෙන ආකාරයට සෝවාන් මාර්ගඥානෙ, ඵලඥානෙ, සකදාගාමි, ඊළඟට අනාගාමි අවසානයේ අරහත්ත්වේ සාක්ෂාත් කරමින් අමා මහ නිවන් සුවය සාක්ෂාත් කරගන්නට අපට හැකියාව ලැබෙනවා පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අද ඉගෙනගත්ත මේ වැඩපිළිවෙල ඔබේ ජීවිතයට බද්ධ කරගෙන දිවේක ලද හැම මොහොතකම මේ වැඩපිළිවෙල ඔස්සේ ඒ කායනෝ අයං වික්කවේ මග්ගෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ එකම මාර්ගයේ නිවන් මාර්ගය සතර සතිපට්ඨාන වැඩපිළිවෙල ඔබේ ජීවිතයට බද්ධ කරගන්න ඔබට ඒ තුලින් මෙලව ජීවිතයේ සැනසිලිදායක බවට පත් කරගෙන මේ ජීවිතයේදීම නිවීම ලබන්නට සැනසීම ලබන්නට ඒකාන්තයෙන් හැකියාව ලැබේ. ඒ වගේම මේ ජීවිතයේ බැරි වුණොත් අවසාන මොහොතේ මරණ මංචකයේදී හෝ වේවා සෝවාන් මාර්ගසිත ආදී මේ මාර්ගසිත පහල කරගෙන අමා මහ නිවන් සෝයෙන් සැනසීම ලබන්නට හැකියාව ලැබේවි. ඒ උදාරතර සැනසille උතුම් නිර්වාණ සුවය අප හැම දිනාටම සාක්ෂාත් කරගන්නට මේ ධර්ම දේශනාව උපකාර වේවා ඒ ධර්මී ක්‍රියාත්මක කරමින් අමාමහ නිවන් සෝය ලබන්නටම අපට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා තෙබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා තෙබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා